එයාගේම ශක්තිය. එයාගේම ජීවිත පරිත්‍යාගය. එයාගේම ප්‍රවීණෙන් ගිහිල්ලා මාර්ගයකට ප්‍රතිඵලයක් ලබන කෙනෙක් තමයි අද පහළුණු පහළ වෙන්නේ. මොකද එහෙම කෙනාට බුදුරයන් වහන්සේගේ දැක්මකුත් නැහැ. ඒතකොට මහරහත් මහෞතමයන් වහන්සේලාගේ අතුරක් දැක්මක් ආදර්ශයක් මොකුත්ම නැහැ. තියෙන්නේ බුදුරයන් වහන්සේ දේශනා කරපු මාර්ගය විතරයි. දොරේ මාර්ගය තුල යා ඉස්ලාම් පෙරුවන් කරේ අතර සද්දා රැස් කරගෙන ඒ සද්ධාව ඔස්සේ යා හබාගෙන යන යනවා ස්වාමීන් ඒ හබාගෙන යන ගමන ජීවිත පරිත්‍යාගයෙන් යන ගමන. එයාට එක්ක නිවන එක්ක මරණය කියන කාරණය තමයි යාගේ ජීවිතයේ අදිස්ථානය. ඒ අදිස්ථානය තුල තමයි මහත් ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ මොහොතේ කෙනෙක් භව නිරෝධය සාක්ෂාත් කරගන්න යන්නේ. ඒ නිසා මේ මොහොතේ අද අපි මේ ඉන්නා වූ සාසන වටපිටාව කියන්නේ අත් වශයෙන් මේක ස්වාමීන් වහන්සේ ධර්මය අවරට යන කාලයක්. අපිට පේන ලොකු ප්‍රබෝධයක්. නමුත් මේ ප්‍රබෝධය ස්වාමීන් වහන්සේ නිවෙන්න යන පහනක තියෙන ලක්ෂණ ආලෝකය වගේ. ගොඩාක් නෑ. අපි ධර්මය කියලා කිව්වට කවදාවත් මම ඒක දකින්නේ ධර්මය කියන්නේ පන්සල ආරණ්‍ය අපේ ස්වාමීන් වහන්සේලා එහෙම නැතුව මේ දාන සීල භාවනා ඒ දාන සීල එහෙම නැත්නම් එකක් තොරන් කොටම නෙමෙයි. ධර්මය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අර්ථය. චතුරාර්ය සත්‍ය, පංච උපාදානස්කන්ධය, පටිච්චසමුප්පාදය, සත්‍ය බොද්ධං, ආරහතාංගික මාර්ගය, සතර සතිපට්ඨාන. මේ ධර්මය. මේකයි ධර්මය කියන්නේ. ඒතකොට බුදුරජාණන් වහන්සේ මේ ධර්මය සාම්සන්දිතිකයි. මේ මොහොතේ ධර්මය අපිට දකින්න පුළුවන්. ධර්මය අවබෝධ කරගන්නත් පුළුවන්. ඒතකොට ධර්මයේ සම්දික්කක භාවය නැති වෙනවා කියන කාරණේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි මේක විශ්ලේෂණය කරලා මේක තුළට බැහැන අපි බලන්න ඕන මොකද කොහොමද ධර්මයේ නැති වෙන දවස මොකද කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගලපගෙන එනකොට අපිට ධර්මයේ නැති වුණායි කියලා අපි දැනගන්නේ ස්වාමීන් වහන්සේ සතර පාරාජිකාවන්ට නොවු. අවසාන භික්ෂුව මේ ලෝකේ කොතන හරි ඉතල අපවත් වෙන වෙලාවේ ධර්මයේ අතුරුදහන් සතර සතර පාරාජිකාවට පත් නොවු අවසාන භික්ෂුව. ඒක බාය වෙන්න පුළුවන්, බුරුම වෙන්න පුළුවන්, තායිලන්ත වෙන්න පුළුවන්. මේ කොහේ හරි ඉන්න සතර පාරාජිකාවටපත් නොවු අවසාන එක භික්ෂුව ඉසුරු වෙන වෙලාවක් එනවා. අවසාන එක භික්ෂුව ඉසුරු වෙන වෙලාවක් එනවා. ඒ එක භික්ෂුව අපවත් වෙන වෙලාවේ ධර්මය අතුරු ගහනවා. නමුත් පන්සල් තියෙනවා, ආරණ්‍ය තියෙනවා, හාමුදුරුවෝලා ඉන්නවා. මිනිස්සු දන් දෙනවා. නමුත් මේ සියල්ල කළා ධර්මයේ අර්ථය නැහැ. මොකද ඔක්කොම ඉන්න ස්වාමීන් වහන්සේලා දැන් සතර පාරාජිකාවට පත් වෙලා. ඒතකොට ඒගොල්ලෝ ධර්මයේ අර්ථයක් පටිච්චසමුපාදයක් කියන්නේ නැහැ. සතර සතිපට්ඨානයක් කියන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ දැන් දුසීලභාවයේ වැටලා ඉතින් ඒක ලෝක ධර්මතාවය. එතනදි ස්වාමීන් වහන්සේ මේකෙම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාසාය කණ්ඩක ළඟට යනකම් තියෙනවා කියලා. මේ ශාසනයේ යනවා කාසාය කණ්ඩකට එතෙන්ට කාසාය කණ්ඩකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිට සාංගික කරලා දන් දෙන්න පුළුවන්. කාසාය කණ්ඩකට දානයක් සාංගික කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් ස්වාමීන් වහන්සේ ශාසනයේ අර්ථය අන්න අතනදී විදිහිලායි. මෙන්න මේ ශාසනයේ විරිහෙන මොහොත දක්වා අවසාන සතර පාදාදිගාවට පත්න වූ භික්ෂුව අපවත් වෙන මොහොත දක්වා පිරිමි පක්ෂයේ කෙනෙකුට රහත් වෙන්නේ අවස්ථාව තියෙනවා. තාම ශාසනයේ අතුරුදහන් නොවී පවතින ගෞරවණීයයිනාන්ත පිරිමි ආයත රහත් වීමේ අවස්ථාව තාම තියෙන නිසා. මොකද බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ ඥාණයෙන් දකිනවා Tamange ශාසනයේ පළවෙනි ශ්‍රාවකයා කවුද කියලා. මගේ ශාසනයේ මුල්ම ආර්ය ශ්‍රාවකයා වෙන්නේ ස්වාමීන් වෙන්නේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ කියලා ඊට ඉස්සෙල්ලා බුරුගල පුත්‍රමේ බුදුරජාණන් වහන්සේලාම දේශනා කරනවා. මෙයා ප්‍රාර්ථනා කරන්නේ මෙතනයි කියලා. ඒ වගේම උන්වහන්සේ දකිනවා උන්වහන්සේගේ ශාසනයේ අවසාන සහතන් වහන්සේ කවුද කියලා. උන්වහන්සේ ඒ වෙලාවේ ඉන්නේ දිව්‍ය තලයකද මනුෂ්‍ය ලෝකෙද කියලා උන්වහන්සේ දකිනවා. නමුත් ඒ රහතන් වහන්සේම රහත් වෙලා නැහැ. ඒ නිසායි ශාසනය තාම පවතින්නේ. ඒ නිසායි ශාසනය තාම පවතින්නේ. ශාසනය කවදා හරි අතුරුදහන් වෙන්නේ මේ අවසාන රහතන් වහන්සේ රහත් වෙන්න අවස්ථාව සැලසලා ඒවා හේතුඵල ධර්මයන් ස්වාමීන් එතකොට ඒ රහත් වෙන්නා වූ රහතන් වහන්සේලා අනාගතයේදී සුස්ක විදර්ශක රහතන් වහන්සේලා හැටියට තමයි මේ ගමන යන්න තියෙන්නේ. මොකද ඒගොල්ලෝ කරන ප්‍රාර්ථනාවක් ඒක. දැන් අපි නොදන්නවා වුණාට එහෙම රහතන් වහන්සේ කෙනෙක් මාර්ගයාගෙන යනවනම් එයා පෙර බුද්ධ ශාසනයකදී ගෞරවචානාංශ එයා දකිනවා ඒ බුද්ධ ශාසනය අවරට යනකොට. ඒ බුද්ධ ශාසනය අවරට යනකොට රහත් වෙච්ච රහතන් වහන්සේලා එයා දකිනවා. එන්නත් එයා දැකලා එයා උපාදානයක් ඇති කරගන්නවා මම අනාගත සම්මා සම්බුද්ධ ශාසනයේ මමත් මේ විදිහේ ශිෂ්ට විදර්ශක රහතන් වහන්සේ කෙනෙක් ඒතකොට එයා උපාදානය ඔස්සේ තමයි එන්නේ දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ උපාදානයක් ඔස්සේ එන්නේ මොගලන් මහ රහතන් වහන්සේ උපාදානයක් ඔස්සේ ඒක මුගලන් ආරාතන් වහන්සේට තියෙන එදිකාධිහාරයේ සාරිපුත්ත මහතරාන් වහන්සේට නෑ. මොකද උන්වහන්සේ ප්‍රාර්ථනා කරන්න ආවේ එදිය. ඒතර කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේට අර දෙකම නෑ. උන්වහන්සේ ප්‍රාර්ථනා කළේ මම පළවෙනි රහතන් වහන්සේ වෙනවා කියලා. ඒතර ඒ වගේ අතීත සම්මා සම්බුද්ධ සාතනවලදී ප්‍රාර්ථනා කරන්නේ නෑ ඉන්නවා මම සුත්ක විදර්ශක රහතන් වහන්සේ කෙනෙක් වෙනවා අනාගත සම්මා සම්බුද්ධ සාතනෙදී කියලා. එයා තුලින්ම ස්වාමීන් වහන්සේ මේ කාලවල වල මතුවෙලා පහළ වෙලා එයාම ධර්මයේ පස්සේ යනවායි ලෝකෙ. ඉතින් ඒ ලෝකෙට ගිහිල්ලා එයා ජීවිත පරිත්‍යාගයෙන් තමයි ගෞතම ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ධර්මයේ දකින්න අවබෝධ කරන කෙනා තමාගේ ජීවිත පරිත්‍යාගයෙන්ම තමයි පෙරුවන් කෙරේ මාතල පද්ධාව සකස් කරගෙන බුදුරජාණන් වහන්සේ කෙරෙම විශ්වාසය සකස් කරගෙන ධර්ම රත්නේ සංඝ රත්නේ විශ්වාස සකස් කරගෙන එයාම දිනා ගන්නා වූ ගමනකට තමයි යන්න තියෙන්නේ. ජීවිතය අතහරින්න වෙනවා. ජීවිතය අතහරින්න වෙනවා. නමුත් එයා ජීවිතය අතහරිනවා. මොකද එයාට ඒ තරම් විශ්වාසයක් සකස් වෙනවා ධර්මයේ. ඒ මේ ධර්මය තුලින් සකස් කරන දෙන විශ්වාසයක් ගන්නවා. එයා ඉතින් අතාරින්න ලෑස්ති. එයාට ජීවිතේට කැමැත්තක් නැහැ. ජීවිතේ තා විඳින්න ඕනේ කියලා එයාට බලාපොරොත්තු වෙන්නේ නමුත් එයා දන්නවා ජීවිතේ නැති වෙන මොහොතේ හරි එයා ධර්මය අවබෝධ කර ගන්නවා කියලා. අවසාන හුස්ම රැල්ලේ යන මොහොතේ හරි එයා ධර්මය අවබෝධ කර ගන්නවා කියලා දන්නවා. එයාට ඕනේ දැන් ඒ තරම් සංසාර කලකිරීම සකස් කියලා ඉතිලා තියෙනවා. ඒ සංසාර කලකිරීම තුළ ලෝකයේ තුල ඉන්න අවශ්‍ය නැහැ. එයා ජීවිතේ දාලා ජීවිතේ අතහැරලා මරණයට ජීවිතේ දාලා එයා අවබෝධය කරා යද්දී අවබෝධය ලබන මොහොතේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ එයා මරණයට යන්නේ නැහැ. ඇයි මරණයට යන්නේ නැත්තේ? සංස්කාර. එයාට තියෙනවා එක කුසල් හෝ අකුසල් සංස්කාර විපාක දෙන්නේ. දැන් චක්කපාල මහරහතන් වහන්සේ මරණයට ජීවිතේ දානවා. ඇත්ත ඒක අන්ධ කරනවා. නමුත් මරණයට යන්නේ නැහැ. ආයෙමත් ගොඩ එනවා. මාරේ හදනවා පුළුවන් තරම් ඒ වෙලාවේ මරණයට තල්ලු කරලා දානවා. මොකද මාර්යා අදා මාර්යා කැමති නෑ රහතන් වහන්සේ කෙනෙක් ලෝක ජීවමානව ඉන්නවා. එයා දකිනවා මාර්යා තල්ලු කරන්නේ මරණයට. නමුත් සංස්කාරවල බලවත්භාවය මාර්යාට පන්නේ බැහැ. මොකද කුසල් සහ අකුසල් සංස්කාර තියෙනවා එයාට විපාක දෙන්න. අකුසල් සංස්කාරයන් චතුපාල මහරහතන් වහන්සේ විපාක දීපුන් දෙන දෙනවා මේ මොහොතේ. ඒක සංස්කාරයන්ගේ බලභාවය නිසා එතනදි එතනදි මාර්යා දෙවිලි වතාවට පරාද වෙනවා. දැන් මුල්වතාවේ මාර්යා පරාද වුණා බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත වෙලාවේ ඒ අවබෝධ කරගත්තා දැන් මම දානවා දැන් මරණයට මොකෝ හාමුදුරුවෝ මරණයට බහැගන්නේ ඉන්නේ. නමුත් හාමුදුරුවෝ මරණයට බහැගෙන ඉන්නේ. මාරයත් මරණයට තල්ලු කරනවා. නමුත් සංස්කාරවල බලවත්භාවය කියන්නේ සංස්කාර උස්සල දානවා මේ පැත්තට. ඇයි? ඒක කුසල්ලෝ අකුසල් සංස්කාර ගෙවෙන්නේ. ඒ දෙකෙන් ගෙවෙන්න දානවා. අන්න ඒ වගේ මරණයට දාපු ජීවිතයක් තුළ අතහැරන ජීවිතයක් තුළ තමයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ මොහොතේ සුෂ්ක විදර්ශන කියන තැනදී ධර්මය අවබෝධය අපිට තියෙන්නේ. හිමයන් සුවදායි මාවතක් වුණනම් කවදාකවත් බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවමාන වෙයි කියලා වගේ අපිට උන්වහන්සේලාගේ බණ දාම කාලා උන්වහන්සේගේ බණපදයක් අහලා උන්වහන්සේලාගේ අසුර දැකලා ගන්න පුළුවන් තැනක් නෙමෙයි. ජීවිතේ මරණයට දාලම ගන්න ඕනේ. ඔය මේමයි. එතනදී දවුනේ ස්වාමීනාන්ත ඒ සියල්ල අතහැරෙන්නේ. නාම රූප කියන කාරණේ ඔය සියල්ලම තියෙන දේවල් දැනීම කියන කාරණේ සම්පූර්ණයෙන් අතහැරියන්නේ. දැනීම කියන කාරණේ අතහැරලා යනවා. ප්‍රබෝධය කියන කාරණේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ එක පිටකින් සකස් වෙන්නේ. දැන් මේ මොහොතේ තාම ගෞරව මේ අවබෝධය සකස් වෙලා නැහැ. ඊළඟ සකස් වෙන හිතේ දිහාට අවබෝධය සකන්න පුළුවන්. තේරෙනවද? නමුත් මේක මෙහෙයුමක් ගෞරවනීය ස්වාමීන් මේක එක පැයකින් දෙකකින් තුනකින් වෙන්නේ නැහැ. ඒක මේ ගරු ගමනේ වඩාගෙන යද්දී යන යනකොට අපිට සංඥා තේව සාංශාරික හුරුවක් නිසාද කොහෙද මතුවලා එනවා. ඒක මතුවලා එනවා. ඒක කලකිරීම ඒක. මේ සංස්කාරයන්ගේ කලකිරීම. ඒතකොට මේ කලකිරීම මගේ ජීවිතයේ ගෞණ්‍ය ගන්නත් මට භාවනා කරන්න ගොඩාක් දේවල් තිබ්බේ නැහැ. ගොඩාක් තිබ්බේ නැහැ. මොකද කලකිරීම කියන කාරණේ මම ගිහි ජීවිතේදීම සකස් කරගත්තා. මම දවස් 10ක් ගත සිල්ලලා හිටියා. නමුත් මම පැවිද්දට ගියේ කලකිරීම නිසා. මොනවා හෝ සමාධි කලකිරීම අවබෝධයකින් නෙමෙයි පැවිද්දට ගියේ කලකිරීම නිසා. එදා අවුරුදු 24 ඉඳන් ගෞරවණීය ගායනාට අවුරුදු 44 වෙනකම් මම අවුරුදු 20ක් පැවිද්දට සුදුසුකම් ලැබුවා. පැවිද්දට අවුරුදු 20ක් සුදුසුකම් ලැබුවා. ඒ අවුරුදු 20 කොතනකවත් මම බැඳුනේ නැහැ. නමුත් ජීවිතේ හැම ආසාවක්ම අත් විඳිමින් අත් දකිමින් අවබෝධය කර ආවා. අත් විඳිමින් අත් දකිමින්. කිසිම දෙයක් අත් නොදක මම අනිත්‍යයි කියලා දකින්න ගියේ නැහැ. කෙනෙක් මට ඔරෝනෝ දකින්න මම හරිම කැමතුණා. මොකද ඒවා තුලින්ම තමයි මම කමඨහනක් ගත්තේ. මගේ අම්මා අවුරුදු 8ක් අන්තභාගය හැදුවා. ඒ අවුරුදු 8ේම මම හැමදාකම සම්පූර්ණම උපස්ථානය කළේ අම්මගේ ඒ උපස්ථාන ශක්තිය මට මෙතෙන්ට එන්න ගෞරවණීය ස්වාමීන් මහා මේඝයක් වගේ උපකාර වුණා. ඒක මහා මේඝයක් නේ. එයාගේ රූපේ අවුරුදු 7ක් ඇඳට ඉන්නවා කිව්වහම කෙනෙක් ඒ ඒ ඒ කරා වූ සත්කාරය මට මන්තන කල්ප ගානක තැඟවිලා තිබ්බ කුසල් පන්නල දුන්නා මට එළියට. කුසල දුන්නා. කොතනකවත් හැමතැනම මම අර අත් විඳින්මින් අත් දකින්නවා කියන කප්පැන තමයි හිතේ ගෞරවණීය කියන්නේ. නිසා මට ගොඩාක් භාවනා කරන්න අවශ්‍ය වුණේ නැහැ. මොකද මම අර වාතරේ කලකිරීම සකස් කරගෙන ආවේ. කෙනෙක් පැවිදි වෙනවා දසදිල් වෙන්න යනවා කිව්වම මේ මාතෙනේ හොඳින්ම ඉන්නේ. කවුරුත් ගෞන්නේ තෝයිනද මගේ ජීවිතේ මම හැම දෙයක්ම වැඩිපුර කළේ මේ මාතේ මොකද මට මේවා කලේ තවත් ආසාව තියනවාද කියලා බලන්න. ආසාව තිබ්බනම් මම තවත් පැවිදි පල්ලෙහාට ගන්නවා. නමුත් ඒ නිසා අරවා සියල්ලම මම ඇසුරු කිරීමෙන්ම අනිත්‍ය බව දැක්ක ගෞරවණීයයි. ඒ නිසා මට ගොඩාක් ලේසි වුණා. ඒ නිසා ගොඩාක් ලේතුණා කියන්නේ භාවනාව සිද්ධ කළා. නමුත් එතනදී මේ භාවනා කරගෙන කරගෙන යනකොට සමින්නන්ට ඒව ඉබේම පහළ වෙනවා. දැන් අද කුටියකට ගියොත් ඒකේ උණු වතුර බෝතලුත් තියෙනවා. ලයිට් ලන්තෑරුමුත් තියෙනවා. නමුත් මට හම්බුණ කුටිවල උණු වතුර බෝතල් තිබ්බෙත් නැහැ. ලන්තෑරුම් තිබ්බෙත් නැහැ. ඒ එහෙම ඒ විදිහට සකස් වුණා ස්වාමීන් වහන්සේ. සකස් වුණාම මම කවදාකවත් ඔය කරඹදල තමයි මම මගේ ජීවිතේ මම වටිනාම කාලය තුල හිටියේ. ඒ කරඹදල ආරන්නේ හැමදාම පින්දමාත ශාලාවේ දාන තියෙනවා. නමුත් මම කවදාකවත් දානශාලාවට ගියේ නැහැ. කිලෝමීටර් 3මාරක් 4ක් විතර වෙන ගමට ගියේ. අර අලි තනි තනි අලියා ඉන්න පාරේ ගමට ගියේ. මාසයක්. මා මේ මාසේ ඒ මාසේ තුල තමයි ඒ කැපවීම තුල තමයි ගෞරව ජයනාන්ත මේ කයේ කය ශක්තිය නැතුව ගියා. උමනාවෙන් දුක දුන්නේ. උමනාවෙන් දුක දුන්නේ පින්ද පාට යනවා. නමුත් ඒක හරි දුෂ්කරයි. ඒ ලැබෙන පින්ද පාටේ ගමනේ වෙහෙසට ප්‍රමාණවත් නැහැ. ඒ නිසාම කායික ශක්තිය පිරිනකොට මානසික ශක්තිය වැඩි වුණා. පය පිළිනකොට මය දුරුුනේ නෑ මෙතනදී. අරද පිළිහෙන්න පිළිවෙන්න අනිත්‍ය සංඥා වැඩුනේ වැඩි. එහෙන් වැඩිගෙන වැඩිගෙන එහෙම එද්දි නිසා එතනින් නිවන් මෙහෙයුමක් කියන කාරණයක් ඇතුණා. ඒ නිවන් මෙහෙයුම කියන කාරණේ සතියක් විතර කාලයක්. ඒ සතියක කාලය තුල වෙන අරමුණු නෑ. ආයෙමත් දිනම්පත ගන්න යන කන්න බොන්න යන මේව මේවා ගැන මොකවත් අරමුණක් නෑ. මේ ඔස්සේමයි හිත දුවන්නේ. ඒ ඒක ඒක නිවන් මෙහෙයුමක්. ඒකනේ මම කියන්නේ මෙහෙයුම කියන කාරණේ. එක මොහොතින් ලබන අවබෝධයක් නෙමෙයි. මේ මොහොතේදී මේ මෙහෙම වෙන්නේ මට මතකයි දවස් දෙකක් විතර මගේ ජීවිතේ මම නාසයට විතරයි හිතේ ආස්වාද පාස්වාදයට විතරයි හිතේ ඇතිවීම නැතිවීම විතරයි බැලුවේ. වෙන කිසිම සිතුවිල්ලකට එන්න ඉඩ දුන්නේ නැහැ ගෞරවණීය. පැයක් දෙකක් තුනක් හතරක් පහක් හයක් හතක් වෙනම එකම පිටකටවත් එන්න දෙන්නේ නැහැ කිව්වම මොනතරම් මේකක්ද? ඒතර ඒක මෙහෙයුමක්. මට ඒක මුළු රාත්‍රියේ දෙක මම එක දශමයක් නිදාගත්තේ නැහැ. ඒ මෙහෙයුම තමයි ඒ මෙහෙයුමේදී අවසානේ තමයි බුදුගෞරවනේ ස්වාමීන් වහන්සේ එක ශනේම ඒක එක ශනේම ඉන්න පාන්දර වගේ එක ශනේම එකපාරට සැහැල්ලු සැහැල්ලු වුණා සැහැල්ලු වෙනා කියන්නේ ඒ අර නිවීමේ අවසාන එක මේ අර මෙහෙයුමේ අවසාන එකමාරට මහා සැහැල්ලුවක් ඇති වුණා ඒ පාචාරි මේ මේ මොහොතේදී ඇගේ ඇගේ වෙවිලීමක් නෑ නෑ එහෙම වුණාත් නෑ එහෙම මොකක්වත් නෑ ඒ වෙවිලීම මොකක්ද සකස් වෙන්නේ නැහැ. එතනදී මේ මේ ඥාන දර්ශනයන් කියන දේවල් සකස් වෙනවා. ඥාන දර්ශනයන් කියන්නේ ඥානයන් පහළ වෙනවා දර්ශනයන් සමගින් ගවන්න ගන්නවා. අපි මේක වඩාගෙන වඩාගෙන වඩාගෙන යන්න ඕනේ. අපි දැන් මේක මේ මේ මෙහෙම වෙලාවේදී අපි වඩා කල්යාණිකම් වඩනවා. ඒ කියන්නේ ඉස්සෙල්ලාම මනුස්ස ජීවිතය ගන්නවා. මනුස්ස ජීවිතේ වඩලා වඩලා මනුස්සයාගේ අනිත්‍යභාවය දකිනවා. අපේ උපාදානයන් තියනවාද කියලා අපි බලනවා ගෞරවණීය චාරිත්‍රාත්මක. එතකොට අපි දේශපාලනයට යොමු කරලා බලනවා, ජනාධිපතිට යොමු කරලා බලනවා, රටේ අගමැතිට, මහා ව්‍යාපාරිකයින්ට, කෝටිපතියන්ට, නළු නිලියන්ට, එතනින් ගියාම එතනිනුත් උපාදාන ඊට පස්සේ ලෝකෙට යනවා. අපි මේ බලනකොට ඇමරිකාවේ ජනාධිපතිකට හිත යොමු කරනවා. එයාගේ අනිත්‍යභාවයත් බලනවා. අතීතයේ හිටිය ජනාධිපතිවරු මැරුණේ කොයි විදියට, වෙඩි ගෑවේ කොයි විදියට, අනාථුනේ කොයි විදියටද, ලෙඩ වෙලා මැරුණේ කොයි විදියටද කියලා. ඕවා රේගන් මැරිච්ච විදිය වුණත් මට ඒ වෙලාවේ මම මතක් කරලා අරගත්තාම ඒවට තියෙන ආසාව අයින් වුණා. එතකොට එතෙන්ට තියෙන ආසාව අරසා අයින් වුණාට පස්සේ හැම මනුස්ස ලෝකෙ හිත පිටින් නැහැ නේද ගෞරවණ ජයනා හැම තැනටම ව්‍යාපාරයන්ට ඔක්කොමටම හිත යොමු කර කර යොමු කර කර යොමු කර කර ඒක ඒ සතර සතිපට්ඨානේ වැඩින්නේ. ඉතින් ඒක යොමු කර කර යොමු කර කර යොමු කර කර යොමු කර කර බල බල අවසානටෙන් කියන ජාත්‍යන්තරයටම ගිහිල්ලා යොමු කරලා බලන්න. ජාත්‍යන්තරයේ ඉන්න ලොකුම කෝටිපතියන් හිත යොමු කරලා බලනවා. එයාගේ ජීවිතේ කොයිතරම් අනිත්‍යභාවයට පත් වෙනවද එතනක් හැපයක් නැහැ කියලා. ඒගොල්ලෝ ඉතින් මැරිලා ගිහිල්ලා දුක වෙලා සතර අපායෙන්ද වැටලා දුක් විඳිනවා, දකින්නවා, බලනවා, මෙනෙහි කරනවා ගෞරවණීය ස්වාමීන් එහෙම කරලා මනුස්ස ලෝකයේ තියෙන උපාදානෙ නැති කරගන්න. ඒක මෙනෙහි කිරීමෙන්මයි නැති කරගන්නේ. අර නිවන් මෙහෙම කියන්නේ දැන් එහි වෙනකම් මේක තමයි මේ මේ කර කර යන්නේ. වෙන හිතක් සකස් වෙන්න දෙන්නේ නැහැ. මේක මෙනෙහි කර කර අනිත්‍ය දකිමින් දකිමින් දකිමින් දකිමින් මනුස්ස ලෝකයේදී උපාදානය සම්පූර්ණයෙන්ම. ඒතර මනුස්ස ලෝකයෙන් උපාදානය මිදුනාම ගෞරවණීය සයනාද හිත පිහිටන්නේ දිව්‍ය තලයක. ඒතකොට දිව්‍ය තලයේ අනිත්‍යභාවය දකින්න දෙවියන්ගේ අනිත්‍යභාවය. දෙවියන්ගේ අනිත්‍යභාවය දකිමින් දකිමින් දකිමින් සත්‍යයා කියන තැනට මාර්ගණය යනවා. සත්‍යයා දිව්‍ය ලෝකයේ අධිපතිය සුජම්පති ළඟ. ඒතකොට මේ සත්‍ය සම්පත් අනිත්‍ය වෙන බව දකිනවා. එයා සෝවාන් වෙලා නැත්නම් එයා සතර පායට නැවතු වැට දුක් විඳින හැටි දකිනවා. සුජම්පතිය දුක් විඳින හැටි දකිනවා. ඒවා අනිත්‍ය වෙලා යන සම්පත් කියලා දිව්‍ය ලෝකයේ කෙරේ තියෙන උපාදානය දැන් දිව්‍ය තලයේ හිත පිහිටීමක් නැහැ. ඊට පස්සේ භ්‍රමතලයේ හිත පීඩව ගන්න රූපී අරූපී භ්‍රමතල පිළිබඳ. ඒවයේ තනිත්භාවය දකින්න. ඒවයේ සතර පායට වැටෙන සතර සෝවාන් වෙලා ඉති නැත්නම් ඒව දැකලා මහා ප්‍රඥා කියන තැන හිත පීඩව. මේ හැම තැනකම බලනවා ඉන්දිකටු තුඩක තරම්වත් තැනක හිත පීඩනවා කියලා. මොකද ඉන්දිකටු තුඩක තරම් හිත පීඩන එතන බැහැ ගන්න පුළුවන් උපාදානයි. ඒ ඒ අවසාන ඉන්දිකටු තුඩ තමයි අර සක්‍රියාගෙන බලන්නේ. ඒ බල බල මනසින් මෙනෙහි කර බලන කොතන හෝ උපාදානයක් තියෙනවා. උපාදානයක් තියෙනවද නැහැ. කැමැත්තක් නැති වෙනකම් උපාදානය කළා භ්‍රම ලෝකයේ තුලත් මහා භ්‍රමයාගේ හිතේ උන් කළ උපාදානය කරලා බලන්න. එතනක් දකින්නවා එතනක් සැපයක් නැහැ එතනක් අනිත්‍ය වෙන දෙයක්මයි කියලා. ඒතකොට ගෞරවනීය ස්වාමීන් වහන්සේ මනුස්ස දිව්‍ය භ්‍රම ලෝකයන් පිළිබඳ උපාදානය අතහැරුණාට පස්සේ හිත පිහිටන්න තැන හිත පිහිටන්න තැනක් නැහැ. එතන හිත පිහිටන්න තැන නැහැ. මොකද මේ උපාදානය එකයි බවාස්තරේ. භව නිරෝධය සාක්ෂාත් වුණ තැන උපාදානයක් නැහැ. උපාදානය නැති වෙන භව නිරෝධේ සාක්ෂාත් නැති වෙන જાතියක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒක මෙහෙවුමක්. ඒක එක ෂණයෙන් ලැබුණායි කියලා අපිට කියන්න මේ මෙහෙයුමේදී ගෞරවණීයයන්ක් අපිට ඥාන දර්ශනයන් කියන කාරණේ පහළ වෙනවා. ඕනෑම කෙනෙකුට මේ භව නිරෝධය කරා යන ගමනේදී එයා නොදැනුවත් මෙයාට චතුූපපාත ඥානෙ පූර්ව නිවාසාංශ ඥානෙ පහළ වෙනවා. චතුූපපාත ඥානෙ පූර්ව නිවාසාංශ ඥානෙ. දා භික්ෂුව අරමුණු කරලා නැහැ. භික්ෂුව දන්නේ නැහැ මේ මොකද්ද කියලා. එයා සමාධිය තුලින් මෙයා දකිනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ එයා පෙර ජීවිතේ හරකෙක් වෙලා කුකුලෙක් වෙලා එළුවෙක් වෙලා ඌරෙක් වෙලා බෙල්ල කපාගෙන මැරිච්ච හැටි රජුරෝ දඬුවම් දීලා අතපය කපාගෙන මැරිච්ච හැටි එල්ලුම්ගත් ගිය හැටි මහා සංසාරයේ වින්දා වූ දුක් එයාට එකපාරට පේනවා චිත්‍රපටයක දර්ශනයක් වගේ පේන ගන්න. එයා මේකට ඥානයක් කියලා එයාට එයා දන්නේ නැහැ. මොකද එයාට එහෙම හිතක් නැහැ. එයාට ඕනේ මේකෙන් ගැලවිලා යන්න. එයා ජීවිතය අතහැරලා දාලා තියෙනවා. එයා එහෙම දකින්නකොට දකින්නකොට දකින්නකොට අන්න එතනින් තමයි සත්බොච්චයන්ට සකස් වෙන්නේ. වීර සකස් වෙන්නේ එතන විපස්සද්ධිය සකස් වෙන්නේ ප්‍රීතිය සැපේ සකස් වෙලා ධර්ම විදිය තමයි අර අරකින් මතුවල් කරලා දෙන්නේ. එතකොට ඒක දකින්නකොට සායනාට එයා අභාගෙන යනවා. ආයිමත් එයා නවතින්නේ නැහැ. ඒක ඒක හේතුඵල ධර්ම. අපිට විග්‍රහ කරන්න බෑ පොතක නෑ. හේතුඵල ධර්මයන් සකස් වෙනවා දෙනවා. ඒ හේතුඵල ධර්මයන් තුලින් තමයි අර සත්බොධ්‍යංග සකස් කරන්නේ. සතර සතිපට්ඨානය තුලින්. සත්බොධ්‍යංග හරහා එයා නවතින්නේ නැහැ කවුරුත්. එක තැනක තියෙනවා. එක තැනක එනවා. තාම එයා බලාපොරොත්තු වෙන අවස්ථාව ආවේ නැහැ. එයා මෙනෙහි කර කර තැනින්තරේ බලන යාර කෙලස් තියෙනවා කියලා. එයා දකින්න තවත් කෙලස් තියෙනවා කියලා. නමුත් එයාට දැන් එයා අවසාන තීන්දුවකුත් ගන්නවා කවුරුත්. අවසාන තීන්දුව ගන්නවා මේ කයට දෙන අවසාන දාන වේල තමයි දැන් අද දවල් දුන්නේ. ආයිමත් මේ කයට දාන දෙන්නේ නැහැ. ගන්න දෙන්නේ නැහැ කියලා තීරණයක් ගන්න. එයා හිතනවා දැන් හෙට උදේ මෙතන මේ කුටියේ ඉන්නවා. හෙට උදේ දාන ගත්ත කියන්න ගන්න ගියේ නැත්නම් පිටපාටි නැත්නම් හොයන්න එනවනේ. ඒ නිසා හෙට උදේ මම කුටියේ නික්මිලා කැලේ ඈතින් ඈතට කොහරි යනවා. නමුත් එයාට ඒ තරම් විශ්වාසයක් අපිට ඒක දැන් කියන්න බෑ ගෞතම චයනා. එයාට බයක් නැහැ, සැකයක් නැහැ. එයා දන්නවා එයාට ඕනේ දැන් මැරෙන්න. එයා දන්නවා මැරෙන මොහොතේ නිවන ලැබෙනවා කියලා. ඒ අතහැරීම මේක අතහැරීම කියන කාරණේ දෙන්න. මැරෙන මොහොතේ නිවන ලැබෙනවා කියලා විශ්වාසය යාතුට ධර්මයේ තුනේ සකස් කරලා දීලා ඉවරයි. එයාට මැරෙන්න ඕනේ. මොකද මැරෙන මොහොතේ එයාට අර නිවන සාස්ත්‍ර මේ කාරණේ ස්පර්ශ කරන්නේ. එයාට විශ්වාසයේ ධර්මයේ ආශ්‍රයයක් කියලා. ඒක අපිට කියන්නේ නැහැ ධර්මයේ ආශ්‍රයයක්. එයා තීරණයක් ගන්නවා ඔබට දෙන අවසාන කෑම වේල දුන්නා හිත උදේට අදින් ආයෙමත් දුන්නේ ඒ තරම් ශක්තිමත් තීරණයක් එයා ගන්නවා. ඒ ගන්න හිතත් එක්ක වෙන කායිකවත් නෙමෙයි. පංච උපාදානස්කන්ධය. දැන් පංච උපාදානස්කන්ධය තුල තමයි තාම තෘෂ්ණාව සකස් වෙන නිසා තමයි කෙලස් තියෙන්නේ. එයා තමාත් එක්ක තමා අවංක වෙන්න ඕනේ. මෙතන තමා කාටවත් රවට්ටන්න බෑ. මොකද මේ මේ මේ යූර්ය තියෙන්නේ මෙතන. යූර්තතුගේ පස් දෙනා පස් වේදනා සංඥා සංකාර විඥාන තමා තුලයි ඉන්නේ. යූර්තතුගේ පස් දෙනා තමා තුල ඉඳගෙන බලාගෙන ඉන්නේ. තේරුම් දෙන්නේ නෑයි. ඒ නිසා තමා අවංක මේ අවංක තීරණයක් අනිවාර්යයෙන්ම හිත උදේ කුටියෙන් එහාට ගියා ඈතින් කැලේකින් කැලේකට ගිහිල්ලා ගල් ගුහාවක් ඇතුලේ මැරිලා යනවා. නමුත් මැරෙන වෙලාවේ තමන් මේක දකින්නවා කියන විශ්වාසයට යায়නවා මම. ගෞරවණීය තෝයනවා. එතනදී මාරය යටත් වෙනවා. මාරය දන්නවා මේක මැරුණා. එයා තවත් සටන් කරන්න ඉන්නේ නැහැ. එයා දන්නවා මේක ආයෙම මේ පැත්තට හැරෙන නිමිති නෙමෙයි කියන කාරණේ. ඒකයි සුෂ්ක විදර්ශන කියන කාරණේ තියෙන බරපතල බව. එයා ජීවිතේ දානවා, මරණයට දානවා, මරණය දුර දැකගෙන ඉන්නේ. එයා මරණයට බයක් නැහැ. මොකද මරණය හා සමානව එයා අවබෝධය කියන කාරණේ දැන් දකිනවා. හිත වැඩිලා පිළිගන්න. ඒ තමයි තෙරුවන්ගේ තෙරුවන්ගේ තියෙන ශක්තිය. ධර්ම මාර්ගයේ තියෙන අයෝනේ ශක්තිය. විශ්වාසය අපි සකස් කරගන්නා වූ විශ්වාසය.